මෙම ප්‍රතිඵලය මා දකින්නේ සියලු දෙනාම ජයග්‍රහණය කිරීම පිණිස ගත් පියවරක් වශයෙන් මොකද මෙහි ඇතිවෙච්ච අවසාන තීරණය වන්නේ මෙම විවස්ථාවේ කිසිම හරයක් නැහැ මොකද බලා එය නිර්මාණය කිරීමට ඇති බලාපොරොත්තු සුමු වී තිබෙනවා එක පැත්තකින් ශ්‍රේෂ්ඨ කරණය කප්පාඩු කර අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව එය බලහීන කර එවැනි තත්ත්වයක් යටතේ මේක ඇත්තෙන්ම කපා කොටා පැලස්තර දමපු අච්චාරුවක් නැතහොත් කැඩහැලියක් ඉතින් මෙවැනි ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම ඉදිරියට සංශෝධනය කරන්න සිදුවේ තාවර බලවත් රජයක් ගොඩනැගීම දුෂ්කර කාර්යයක් වෙනවා අනිවාර්යයෙන්ම. ජයජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවට වඩා රටට hospital die kind